ඒ චිත්තෝපක්ලේශ ධර්මයන් අතර 8 වෙනුවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මච්චරයන් චිත්තස්ස උපක්ඛිලේසෝති इति විදිත්වා මච්චරයන් චිත්තස්ස උපක්ඛිලේසං පජහති. මසුරු බව එහෙම නැත්නම් මාත්සරය සිත කිලිටි කරන ධර්මයක් කියන බව දැනගෙන ඒ මසුරු බව දුරු කිරීම සඳහා පිළිපැදිය යුතුයි කියන බව. මසුරු බව එහෙම නැත්නම් මච්චරිය කියලා කියන්නේ තමන් සන්තකෝ සම්පත් අනුන් හා සාධාරණ වනු දැකීමට නොකමැති බව එය නොයවසන ගතිය. ඒ කියන්නේ තමන්ගේ සම්පත් අනිත් අයට හිමි වෙනවට හෝ අඩුම තරමින් හිමිවීම කෙසේ වෙතත් Taman සන්තකව තිබියදීම අන් අය ඒවා යම් ප්‍රමාණයකින් ප්‍රයෝජන විඳිනවා දකින්නටවත් මේ තනත්තා කැමති නැහැ ඒ මසුරු බව සිතෙහි උත්සන්න වුණහම එතකොට එතන පවතින්නේ ලෝභය මූලික කොටගෙන තමයි මේ මනෝභාවය මතුවෙන්නේ නමුත් මෙතනදි ක්‍රියාත්මක වෙන්නේ ලෝභ ධර්මය නෙමෙයි ද්වේෂය මූලික කොටගෙනයි මේ මසුරු බව ක්‍රියාත්මක වෙන්නේ. ද්වේෂය කියන එක එහෙම නැත්නම් පටිඝය කියන එක අපි මීට පෙර පැහැදිලි කළා. අර ක්‍රෝධය, කෝපය, වෛරය ආකාරයෙන් රළු විදිහට මතුවෙන අවස්ථාවලුත් තියෙනවා. ඊටා සූක්ෂම විදිහට මතුවෙන අවස්ථාවලුත් තියෙනවා. එතකොට කවර ආකාරයෙන් හෝ එහි ක්‍රියාකාරීත්වය තමයි සිදුවෙන දේ එහෙම නැත්නම් අරමුණ ප්‍රතික්ෂේප කරන බව ඒ අරමුණට නොකමැති වෙන බව. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ තමන් සන්තකෝ සම්පත් අනිත් අය පරිහරණය කරනවාට නොකමැති බව. ඒ අයට තමන්ගේ සම්පත සාධාරණ වෙනවට අකමැත්ත. ඒ වගේම තමන් සන්තකව තිබියදී වුණත් අවශ්‍යතාවයක් සඳහා හෝ අනිත් කෙනා తాවකාලිකව හරි ඒ තමන් සන්තක දේවල් පරිහරණය කරනවට විරුද්ධ ගතිය තමයි මේ මසුරු භවෙහි පවතින්නේ. එතකොට මේ කාරණය මූලිකව හටගන්නට මූලික වශයෙන් ලෝභය හේතු වෙනවා. ඒ වගේ ඒ කියන්නේ තමන් සන්තක දේ පිළිබඳව තියෙන තෘෂ්ණාව, ඇලීම, බැඳීම, මමත්වය ඒක මූල කාරණේ වෙනවා. හැබැයි මේ ක්ලේශයට පාදක වෙන්නේ පටිඝය. එතකොට ලෝභය මූලික කාරණේ වෙලා එහෙම නැත්නම් සහාය කාරණේ වෙලා ද්වේෂය පාදක කොටගෙන තමයි මේ මසුරු බව නැමැති ක්ලේශය උද්ගත වෙන්නේ. එතකොට මෙහි ඊර්ෂ්‍යාව හා යම්කිසි සමානකමකුත් අපට පෙනෙනවා. හැබැයි ඊර්ෂ්‍යාව කියන්නේ වෙනම ධර්මයක්, මසුරුකම කියන්නේ වෙනම ධර්මයක්. ඒ දෙක අතර තියෙන වෙනස තමයි ඊර්ෂ්‍යාව මතුවෙන්නේ Taman සන්තක කාරණා සම්බන්ධව නෙමෙයි, අනුන්ට ලැබෙන ප්‍රතිලාභය අනුන් යම්කිසි කාරණයකින් සමෘද්ධියටපත් වීම. එතකොට එතන ඒ අනුන්ට ලැබෙන දේ සම්බන්ධව Tamanගේ කිසි අයිතිවාසිකමක් නැහැ. Tamanගේ කිසි සම්බන්ධයක් නැහැ. Tamanට කිසිදු සම්බන්ධයක් නැතුව අනුන්ට ලැබෙන දේ අනුන්ට හිමි වෙන දේ අනුන් පිළිබඳව ඇති වෙන සමෘද්ධිමත් බව රොස්සන් නැති ගතිය තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. එතකොට මසුරු බව කියලා කියන්නේ තමන් සන්තක දේ අනුන්ට ලැබෙනවාට රොස්සන් නැති ගතිය. එතකොට තමන් සන්තක දේ අනිත් අය පරිහරණය කරනවට නොකමැති ගතිය තමයි මසුරු බව තුල ඇති වෙන්නේ. එතකොට මේ දෙකම අන් අයගේ සම්පත රොස්සන් නැති ස්වභාවයෙන් මේ කාරණා දෙකම යම්කිසි සමානත්වයක් තියෙනවා. නමුත් ඊර්ෂ්‍යාව ගොඩනැගෙන්නේ පරසන්තක කාරණා සම්බන්ධව මසුරු බව ගොඩනැගෙන්නේ තමන් සන්තක කාරණා සම්බන්ධව. එය තමයි මේ කාරණා දෙකෙහි පවතින වෙනස. ඒ වගේම ලෝභය හටගත් අවස්ථාවල ඒ ලෝභයේ ක්‍රියාකාරීත්වය තමයි තමන් සන්තක දේ තමන් වෙත පවත්වා ගන්නට, තමන් පරිහරණය කරන්නට, තමන් භුක්ති විඳින්නට, රැස් කරන්නට කැමති වෙන බව තමයි ලෝභයෙන් සිද්ධ වෙන්නේ. ඒ ලෝභය පාදක කොටගෙන ද්වේෂ මූලිකව ඒ තමන් සන්තක දේ අන් අය පාවිච්චි කරනවාට විරුද්ධ ගතිය මතුවෙන අවස්ථාවේ තමයි මේ මසුරු බව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මසුරු බව ක්‍රියාත්මක වෙනකොට ඒ තනත්තා සෑම දෙයක්ම එකතු කරනවා. ලෝභය නිසා සෑම දෙයක්ම ඒකරාශී කරනවා. හැබැයි ඒවා Taman පාවිච්චි කරන්න කැමති වෙන්නේත් නැහැ. අනුන්ට දෙන්න කැමති වෙන්නේත් නැහැ. අනිත් අය ඉල්ලනවටවත් ඒ ප්‍රිය වෙන්නේ නැහැ. එහෙම තනත්තාට Taman විරුද්ධ වෙනවා. සමහර වෙලාවට මේ මසුරුකම තදින් මතුවෙනකොට අනිත් අය දෙන දේත් වළක්වන්නට උත්සාහ කරනවා. Tamanගේ දේ අනිත් අයට දීම ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි අනුන්ගේ දේ තව කෙනෙකුට දෙන්න උත්සාහ කරනවා නම් ඒකට පවා බාධා කරන ස්වභාවයෙන් මේ මසුරුකම මතුවෙන්නට පුළුවන්. ඒ විදිහට මේ සිතෙහි මතුවලා Tamanගේ සිත කිලිටි කරන මේ මනෝභාවය චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ ධර්මතාවය Tamanගේ సంతානෙහි ක්‍රම පහකට මතුවෙන්නට පුළුවන් කියන බව සතහාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ කවර කරුණු සම්බන්ධවද ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය සහ ධම්ම මච්චරිය වශයෙන් ක්‍රම පහකට මේ දුර්වලකම මේ ක්ලේශ ධර්මය Tamanගේ సంతානේ මතුවෙන්න පුළුවන් කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරා. ආවාස මච්චරයයි කියලා කියන්නේ මේ කාරණා බොහෝ කොට දක්වලා තියෙන භික්ෂූන් වහන්සේලා ගේ ජීවිතේ පාදක කොටගෙන ගිහි භවතුන්ගේ ජීවිතයටත් මේවා අදාළ වෙනවා ඒ ඒ කාරණා සම්බන්ධව. එතකොට භික්ෂුන් වහන්සේ සම්බන්ධව ගත්තොත් තමන් වහන්සේ වැඩ සිටින ආවාසය පිළිබඳව ඇලීම බැඳීම තෘෂ්ණාව තමන්ගේ විහාරස්ථානය පිළිබඳව බැඳීම ඇති වුනහම ඒ විහාරස්ථානයට තව කෙනෙකුගේ පැමිණීම ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් තමන්ගේ ආධිපත්‍ය දරාගෙන ඉන්නකොට එතන තව අධිපතියෙක් මතුවෙනවට කැමති නැති වෙනවා. එතකොට මේ මසුරු ස්වභාවය නිසා අර ස්ථානය පරිපාලනය කරන්නට හෝ එතන දක්ෂපක්ෂකම් ඇති කෙනෙක් වර්ධනය වෙනවා පෙනෙනකොට ඒ තනත්තාට බාධා කරන්න, ඒ තනත්තා හිලාතලා කතා කරන්නට, ඒ තනත්තාට යම් යම් ආකාරයකින් අපවාද උපවාද කරන්නට ඒතනත්තාගේ කීර්තිය නැති කරන්නට ඒතනත්තාගේ නැගී සිටීමට හරස් වෙන්නට තමන්ගේ මනසෙහි සිතුවිලි ජනිත වෙනවා. එතකොට තමන් නොදැනුවත්වම ඒ ආධිපත්‍ය නිසා එහෙම නැත්නම් තමන්ගේ තමන් ඉන්න සේනාසනය තමන්ට පමණක් අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයේ හැඟීම අපේක්ෂාව නිසා අන් අයට විරුද්ධ වෙන ගතිය අන් අයගේ පැමිණීම අන් අයගේ රැඳී සිටීම නොරොස්සන ගතිය ආවාස මච්චරේ හැටියට මතුවෙනවා එනතර මේක හුඟක් වෙලාවට අතීත කාලේ භික්ෂූන් වහන්සේලා තමන්ගේම කියන වෙන් කරගත්තු පන්සල්වල විහෙර විහාරස්ථානවල නෙමෙයි වැඩ හිටියේ උන්වහන්සේලා යම් කිසි විහාරස්ථානයක ටික කාලයක් වැඩ ඉන්නෝ තවත් තැනක තව ටික කාලයක් වැඩ ඉන්නෝ අතීත කාලේ එහෙම තමයි පැවතුනේ. එතකොට වර්තමානයේ වෙනකොට එක් භික්ෂුන් වහන්සේ නමක් ජීවිතාන්තය දක්වාම එක විහාරස්ථානයක වැඩ සිටින විදිහට සාමාන්‍ය සංස්කෘතිය ගොඩනැගිලා තියෙනවා. මේ අවස්ථා දෙකෙන් කවර අවස්ථාවක වුණත් මේ මසුරුකම මතුවෙන්නට පුළුවන්. වෙන තුන අහලා ඇති සමහර විට බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි එක්තරා රහතන් වහන්සේ නමක් ලෝසක තිස්ස කියලා. ඒ ලෝසක තිස්ස හාමුදුරුව රහත් වුණා. නමුත් උන්වහන්සේට විපාක දුන්නු කර්ම විපාකයක් තමයි කිසිම දවසක කුසගෙන නිවෙන්නට ආහාරයක් ලැබෙන්නේ නැහැ. ඒ කොහොමත් නිසාද පෙර භවයක උන්වහන්සේ එක්තරා ආවාසයක එක්තරා පන්සලක අධිපති ස්වාමීන් වහන්සේ නමක් හැටියට වැඩ හිටියා. මේ විහාරස්ථානයට වැඩම කළා තවත් ආගන්තුක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ ගමින් ගමට වැඩම කරමින් යන අතරතුරේ මේ පන්සලට වැඩම කළේ හුදකලාව නෙමේ දායක මහත්මයෙක් තමයි උන්වහන්සේ මුණ ගැහිලා බොහෝම ප්‍රසාදයටපත් වෙලා උන්වහන්සේව වැඩම කරවගෙන ආවේ. ඇවිදින් පන්සලේ ලොකහාමුදුරන්ට යෝජනා කළා ස්වාමින් වහන්සේ මේ ආගන්තුක ස්වාමින් වහන්සේ නම උන්වහන්සේට ටික කාලයක් මෙහි වැඩ ඉන්නට අවස්ථාව සලස්සලා දෙන්න පුළුවන්ද කියලා. ඉතින් නායක හාමුදුරුව ඒකට එකඟ වුණා. උන්වහන්සේට ඉන්න වැඩ ඉන්නට කුටියක් පිළියෙල කරලා දුන්නා. ඊට පස්සේ හවස් වෙනකොට උපාසක මහත්මයා දැහැත් ගිලන්පස ආදියත් පිළියෙල කරගෙන ආවා. මේ ආගන්තුක හාමුදුරුව වැඩ ඉන්නවනේ කියලා. එතකොට අර පන්සලේ හාමුදුරුවන්ට හිතුණා දැන් මම මෙච්චර කාලයක් මේ පන්සලේ වැඩ ඉන්නවා මේ ගමේ මිනිස්සුන්ගේ සියලු අවශ්‍යතා ඉටු කරමින් මේ මිනිස්සුන්ට ධර්මයෙන් උපකාර කරමින් නමුත් මම සමගිලම්පස වැළඳුවද කියලා මේ දායකයෝ අනිත් දවස් වලට හොයලා බලන්න. දැන් මේ ආගන්තුක හාමුදුරුවෝ ආවට පස්සේ ඉක්මනට ගිලම්පසත් හදාගෙන ආව නේද කියලා රොස්සන් නැති ගතියක් ඇති වුණා. ඊට පස්සේ අර දායක මහත්තයා ගිලම්පස ටික පිළිගන්නලා දෙදෙනා වහන්සේටම ආරාධනා කළා ස්වාමින් වහන්සේ හෙට දවසේ අපේ ගෙදර දානෙට වඩින්න මේ ආගන්තුක හාමුදුරුවෝත් එකතු කරගෙන වඩින්න කියලා. ඒකත් මේ පන්සලේ හාමුදුරුවන්ට එච්චර රිස්සුවේ නැහැ. මොකද මේ ආපු ගමන්ම දායක දායකයෝ මේ තරම්ම ප්‍රසාදයටපත් වෙනවා නම් ටික කාලයක් වැඩ හිටියොත් එහෙම අපට මේ ස්ථානයේ කිසිම තැනක් නැති වෙනවා මේ පිටින් ආපු භික්ෂුව ලොකු කරගෙන මේ දායකයෝ කටයුතු කරනවා නේද කියලා අර පන්සලේ ඉන්න හාමුදුරුවන්ට දායකයෝ පිළිබඳවත් ඒ වගේම ආගන්තුක හාමුදුරුවෝ පිළිබඳවත් අප්‍රසාදයක්මයි මතුවේ ඊට පස්සේ රාත්‍රී කාලේ අර ආගන්තුක ස්වාමින් වහන්සේ මේ පන්සලේ වැඩ ඉන්න ලොකු හාමුදුරුවන්ට වන්දනා කරන්නට පැමිණියා. නමුත් කිසිම කතා බහක් කළේ නැහැ. නිශ්ශබ්දව අහක බලාගෙන හිටියා වැඳලා යනකම්. හැබැයි ආගන්තුක සත්කාරයක් හැටියට වෙනම කුටියක් සකස් කරලා දුන්න වැඩ ඉන්න ආගන්තුක හාමුදුරුවෝ චාරිත්‍රානුකූලව වන්දනා කරලා ගිහිල්ලා ඒ Tamanට වෙන් කරලා දීපු කුටියේ උන්වහන්සේ වැඩ හිටියා. පහවදා උදේ අර විහාරස්ථානයේ ඉන්න හාමුදුරුවෝ උදෑසනම නැගිටලා වතාවත් ආදිය සිද්ධ කරලා දැන් දායක මහත්තයා දානෙට ආරාධනා කළා. හැබැයි උන්වහන්සේට කල්පනා වුණා මේ ආගන්තුක හාමුදුරුව දුටු මාත්‍රයෙන්ම ඊයේ පැහැදිලා ගිලන්පස හැමත් අරගෙන ආවා. දැන් අද දානෙත් දීලා වඩාත් කුළුපග වුණොත් එහෙම මේ භික්ෂුන් වහන්සේ මේ පන්සලෙන් පන්න ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දායකයාට වැඩිපුර කිට්ටු කරන්න හොඳ නැහැ, සම්බන්ධ කරන්න හොඳ නැහැ. අනිත් එක ගිලම්පස ටික වළඳලා දැන් යසාගේට නිදාගෙන ඉන්නවා දානෙත් වළඳලා මෙතනම පදිංචි වුණොත් එහෙම ආපහු එලව ගන්නට හම්බ වෙන්නේ කියලා මේ හාමුදුරුවන්ට කල්පනා වුණා. එහෙම හිතලා උන්වහන්සේ තීරණය කළා මේ ආගන්තුක භික්ෂුව කොහොමවත් දානෙට එක්කන් යන්නේ නැහැ කියලා. එහෙම හිතලා නමුත් දැන් ගිය ගමන්ම දායකයා අහනවා ආගන්තුක හාමුදුරුව වැඩම කළාද කියලා. ඒ නිසා බොරුවක් කියන්නටත් බැහැ. ඒ නිසා හිමින් සැරේ අර ඉන්න කුටිය ළඟට ගිහිල්ලා නිය පිටින් යන්තමට දොරට තට්ටු කළා කිහිප විට. ඒ වගේම ගිහිල්ලා දැන් භික්ෂුන් වහන්සේලා දානකට වඩිනකොට ගන්තරයක් හරි එහෙම නැත්නම් අර ලී වලින් හදපෝ gediya ගහනවා කියලා එකට කියන්නේ. ඒ බඳු සංඥාවක් හැම විහාරස්ථානයකම ආවාසයකම වගේ පවත්වාගෙන යන අය බඳු චාරිත්‍රාක්. එතකොට මේ පන්සලෙත් අර වගේ භික්ෂුන් වහන්සේලාට දාණයට වඩින්න දැනුම් දෙන gediyak තිබුණා. මේ හාමුදුරුවෝ ඒක වැඩිපුර සද්ද වෙන්නේ නැති වෙන්න හිමින් සැරෙන් නිය පිටින් කිහිප විටක් ඒකට තට්ටු කළා. තට්ටු කරලා ඉවරලා තමන් වහන්සේ සිවුරු පෙරවගෙන පාත්‍රෙත් අරගෙන අර දායකයාගේ නිවසට වැඩම කළා. එහෙම වැඩම කළාට පස්සේ දායක මහත්තයා හුවා ස්වාමීනි කෝ ආගන්තුක හාමුදුරුවෝ ආගන්තුක හාමුදුරුවෝ කෝ කියලා අහන ඊයේ ගිලම්පස එහෙම ගෙනihin දුන්නානේ දැන් ඔන්න හොඳට වළඳලා තාම නිදි තාම නැගිට්ටේ නැහැ මං ගෙඩියක් ගැහුවා දොරටත් තට්ටු කළා ඒත් නැගිට්ටේ නැහැ මම පාත්‍රය අරගෙන ආවා ඉතින් අපට ඔච්චර බල කරන්න පුළුවන්ද ආගන්තුක ආවන් පස්සේ දැනගන්න ඕන නේද ඒවා කියලා උන්වහන්සේට චෝදනා කරලා එහෙනම් කරන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වෙහෙස නිසා ගමන් මහන්සිය නිසා ටිකක් නිින්ද ගිහිල්ලාද දන්නේ ඔබ වහන්සේ වැඩ ඉන්න කියලා දායක මහත්තයා බොහොම ප්‍රණීතව සකස් කරපු කරපු දාණය මේ හාමුදුරන්ට පිළිගැන්වුවා. පිළිගන්නලා නිම වෙලා උන්වහන්සේගේ පාත්‍රය සෝදලා පිරිසුදු කරලා ඒ පාත්‍රයට තව දාන එකක් හොඳට බෙදුවා. බෙදලා ගෙනල්ලා දුන්නා ස්වාමීන් වහන්සේ අර ආගන්තුක හාමුදුරුවෝ විහෙසටපත් වෙලා නිින්ද ගිහිල්ලා ඇති උන්වහන්සේ මේ පාගමනින්ම වැඩම කරලා මේ දාන ටික උන්වහන්සේට ගෙනහිල්ලා දෙන්න කියලා අර දායකයා හාමුදුරුවෝ අතට දුන්නා. දැන් හාමුදුරුවෝ අර ආගන්තුක භික්ෂුව පන්නා ගන්නට හිතපු එකේ දැන් උන්වහන්සේට දානෙත් ගෙනihin දෙන්න උනා නේද කියලා තවත් හිත නරක් වුණා. ඒ නිසා උන්වහන්සේ මේ දාන පාත්‍රය තරම් එන ගමන් කල්පනා කළා මේකට මොකක්ද යොදන පිළියම. දැන් එන්න එන්නම මේ සම්බන්ධය වැඩි වෙනවා. මේක වැළැක්ුවේ නැත්තම් නැවැත්ුවේ නැත්තම් Tamanට තියෙන තැන නැති වෙනවා. ඒ නිසා මේකට කොහොමද කරන්න කියලා වටපිට බලමින් එනකොට මේ දානි පාත්‍රයේ කොහෙට හරි හලලා යන්න පුළුවන්ද කියලා බැලුවා. හැබැයි කොතනකට හරි හැලුවොත් සත්තු එකතු වෙනවා. එතකොට අනිත් අය දකිනවා. දිය පහරකට හැලුවොත් ඒ තෙල් මතු වෙලා මතු පිටින් පෙනෙනවා. මොකක්ද කරන්න කියලා වටපිට බලමින් එනකොට අලුත් ගිනි තියෙන ලද හේනක් දැකලා ඒ ගිනිගත්තු දර ගොඩවල් වල අඟුරු මතු වෙලා තියෙනවා දැක්කා. ලී කෑල්ලක් අරගෙන එහෙම නැත්නම් ගිනි පෙනෙල්ලක්ම අරගෙන අර අඟුරු ටික එහාට මෙහාට කරලා අර දාන පාත්‍රයේ එතනට හලලා ගිනි අඟුරු වලින් වැහුවා. වහලා උන්වහන්සේ පිටත් වෙලා ආපහු පන්සලට ගියා. ගිහිල්ලා බලනකොටත් තාම ආගන්තුක හාමුදුරුවෝ එළියට වැඩම කරලා නැහැ. උන්වහන්සේ වැඩ ඉන්න කුටිය තාම දොර අගලු දාලා ඊට පස්සේ තට්ටු කළා නමුත් සද්දයක් නැහැ. ඊට පස්සේ තල්ලු කරලා දොරාගුළු ගලවලා බලනකොට ජනේලයත් වහලා දොරත් වහලා හැබැයි හාමුදුරුවෝ කුටිය ඇතුලේ නැහැ. ඒ කාරණයෙන් මේ හාමුදුරුවන්ට හිතුණා එහෙනම් උන්වහන්සේ 이르දි බල ඇති කෙනෙක් එහෙමනම් රහතන් වහන්සේ නමක්ද දන්නේ නැහැ කියන සැකය මනසේ ඇති වුණා. සැබවින්ම උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. නමුත් මේ ආගන්තුක හාමුදුරුවන්ගේ ස්වභාවය මේ පන්සලේ වැඩ සිටි හාමුදුරුවන්ට වටහා ගන්නට නොහැකි වුණා අර ආවාස මච්චරිය ඒ වගේම කුල මච්චරිය මතුවලා ඒන් නොරස්නා බව ඇති වුණා මිසක් ඒ වැඩම කළ භික්ෂුවගේ ಗುಣ මහන් තත්ත්වය වටහා ගන්නට බැරි වුණා. නමුත් මේ විදිහට දොර ජනෙල් සියල්ල අගලු දාලා තියෙද්දී උන්වහන්සේ අතුරුදහන් වෙලා හිටියට පස්සේ එහෙමනම් උන්වහන්සේ 이르දි බල ඇති රහතන් වහන්සේ නමක් විය යුතුයි කියන සැකය මතුණා. ඒ සැකයත් එක්කලා ජීවිත කාලෙම පසුතැවීමක් ඉතුරු වුණා. මෙබඳු ගුණවත් මෙබඳු උතුම් භික්ෂුවකට නේද මම මේ අන්තරාය කළේ මම වරදක් නේද කළේ කියලා. ඒ රහතන් වහන්සේට ලැබුණු පින්ඩපාතය උන්වහන්සේට නොදී ගිනි අඟුරු ගොඩකට දාලා වසා දැමීමේ ඒ අකුසල පාප කර්මය නිසා මේ භික්ෂුන් වහන්සේ එතෙන් පටන් උපදින උපදින හැම ආත්ම භාවයකම තිරසන්ව උපන්නත් කන්න බොන්න නැතිව යක්ෂ പ്രേතව උපන්නත් කන්න බොන්න නැතිව මනුස්සව උපන්නත් කන්න බොන්න නැතුව සියලු කල්හි ජීවිතාන්තය දක්වාම පීඩා විඳිනවා එතකොට ඒ විදිහට පීඩාවෙන් ගත මරණයටපත් වෙන්නේ නැහැ කුමක් නිසාද අර කර්ම විපාකයේ විඳවන්නට ඕන නිසා කෙසේ හෝ යම්තම් ජීවිතය ගැටගසා ගන්නට බත්තුලක් ලැබෙනෝ නමුත් කුසගිනි නිවෙන්නට කිසිදාක ආහාරයක් ලැබෙන්නේ නැහැ. නමුත් සසර ගමනේ උන්වහන්සේ පැවිදි වෙලා භාවනා කරලා විදර්ශනා නුවණ දියුණු කරගෙන තිබුණා. අර ආවාසය පිළිබඳ මසුරුකම සහ තමන්ගේ දායකයා අන් අය දැහැගනීද කියලා අන් අය දායකයා පහදවාගෙන දායකයාගේ ලාභ සත්කාර ලබා ගනීද කියලා දායකයා පිළිබඳවත් ආවාසය පිළිබඳවත් ඇතිවෙච්ච මසුරුකම නිසා අර දුෂ්ට චේතනාවෙන් ඒ කටයුත්ත කළා වුණාට උන්වහන්සේ දිගු සුළු කලක් භාවනා කරලා විදර්ශනා වඩලා ධර්මයේ පිළිබඳව යම්කිසි ප්‍රමාණයකින් ප්‍රගුණ කරගෙන තිබුණු භික්ෂුවක්. ඒ හුරුව භවෙන් භවයේ ටිකෙන් ටික දියුණු කරලා ගෞතම බුද්ධ ශාසනය පවතින කාලේ එක්තරා කුලයක උපන්නා අන් අයගේ කුලී වැඩ කරලා ජීවත් වෙන පවුල් දහසක් ඉන්න ගම්මානයක එක් පවුලක කාන්තාවගේ කුස පිළිසිඳ ගත්තා. ඒ කුස පිළිසිඳගත්තු දවසේම ඒ සියලුම පවුල්වල ඒ මුළු ගම්මානෙම ඉන්න දහසක් පවුල්වලටම සියලුම කුලී වැඩ නැතුව ගියා. එතයින් පස්සේ අර සියලු දෙනාත්ම සුන්බත්ව ඒ ඇයට ගිය ගිය කොතනකවත් රැකියාවක් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. පස්සේ ඇය කල්පනා කළා කවුරු හරි කාලකන්ණියෙක් අපි අතර ඉපදිලා ඇති කවුද කියලා සොයන්නට ඕන කියලා පවුල් 1500 500 දෙකට බෙදුවා. දෙකට බෙදලා වෙන් කළා. වෙන් කළාට පස්සේ අර දරුවා පිළිසිඳගත්තු පවුල ඇතුළත් පවුල් 500 හැර අනෙක් පවුල් 500ට නැවතත් රැකී ආරක්ෂා ලැබුණා. ඊට පස්සේ තේරුම් ගත්තා එහෙනම් මේ 500 දෙනා අතරයි මේ අසත්පුරුෂයා අවාසනාවන්තයා ඉන්නේ කියලා. එහෙම තේරුම් අරගෙන ඒ පවුල් 500ක් 250 250 දෙකට බෙදුණා. නැවත ඉතුරු 250ත් ආපහු දෙකට බෙදුණා. මෙහෙම මෙහෙම බෙදිලා බෙදිලා අර දරුවා කුස පිළිසිඳ ගත්තෝ ඒ පවුල පමණක් වෙන වෙන තෙක්ම බෙදී ගියා. අවසානයේ ඒ පවුල වෙන් වුණාට පස්සේ සැමියා බිරිඳට කියනවා නුඹ නිසා මටත් දුක් විඳින්න බෑ හැකි විදිහට ජීවත් වෙනින් කියලා අර බිරිඳව තනි කරලා සැමියාත් නික්ම ගියා. පස්සේ අර මව Tamanගේ දරු කුස දරාගෙන ඒ දරුවා කෙරෙහි සෙනෙහසින් යන යන තැන නිന്ദා අපවාද ලැබමින් අඩුතරමින් අනිත් කෙනෙකුගේ ගෙදරක වලම් පිඟන් ටිකක් හොදලාවත් කෑම ටිකක් ලබා ගන්නට දුෂ්කරව ඉවත දාන ඉදුල්පත් අනුභව කරමින් කෙසේ හෝ ඒ දරුවා කුස දරාගෙන ලොකු මහත් කරලා දරුවා බිහි කළා. දරුවා බිහි කළාට පස්සේ දරුවා සමග යන කිසිම දාක ආහාර පානයක් ලැබෙන්නේ නැහැ. නින්දා පවාද පමණයි. දරුවා කොතනක හරි තියලා හුදකලාව ගියොත් ඉඳුල්පත් ටිකක් හරි ලැබෙනවා. මේ විදිහට අවුරුදු 7ක් දක්වා පෝෂණය කරලා දරුවට කියනවා පුතේ නුඹ නිසා මම බොහෝ කාලයක් දුක් විඳා. දැන් තවත් මට දුක් විඳින්න බෑ. ඒ නිසා කොතනකින් හරි ආහාර පාන හොයාගෙන ජීවත් වෙන්න කියලා අතට බඳුනක් දීලා පිටත් කරලා තමනුත් නොපෙනී සැඟවී ගියා. පස්සේ මේ දරුවා තන තන ගිහිල්ලා අන් අයගේ නිന്ദා අපවාද විඳිමින් ගෙවල් වලින් ඉවත දාන ලද ඉඳුල් අනුභව කරමින් ඒ වගේම වළං සෝදලා පිඟං සෝදලා ඉවත වීසි කරන ඉඳුල් වතුරේ බිම වැටිලා තියෙන බත්තුළු අහුලලා කමින් හරියටම මිහි පිට ජීවත් වෙන ප්‍රේතෙක් හා සමානව විරූපී ශරීරයෙන් යුක්තව තන තන ඇවිද යනවා. දිනක් සරියුත් මහරහතන් වහන්සේ පිණුසිඟා වඩිනකොට මේ තනත්තාව දැකලා අනුකම්පා කරලා ඔහුගේ සසර බලනකොට රහත් වෙන්නට තරම් වාසනාව ඇති පුද්ගලයෙක් කියලා දැකලා ළඟට කතා කරලා ඇහුවා පැවිදි වෙන්නට කැමතිද කියලා. සසර පුරුද්දත් සමග ඔහු පැවිද්දට කැමති වුණා. නමුත් ස්වාමීනි මා වැනි කෙනෙක් පැවිදි කරන්නේ කවුරුන්ද කියලා විමසුවා. එන්න මම ඔබව පැවිදි කරන්නම් කියලා සරියුත් හාමුදුරුව අනුකම්පාවෙන් මේ තනත්තා එක් කරගෙන ගිහිල්ලා ප්‍රෞಢ්‍යා භූමියට පත් කළා. පසු කාලයක උන්වහන්සේ ලෝසක 39න් ප්‍රකට වුණා. නමුත් කිසිම දවසක පිඬුසිඟා ගියාට කුසගෙන නිවෙන්නට තරම් ආහාරයක් ලැබෙන්නේ නැහැ. දායකයාගේ බත්පත පිරී ඉතිරී යන්නට තිබුණත් ඒන් බෙදන්නට උත්සාහ කරනකොට එක හැන්දක් බෙදපු ගමන්ම එක දායකයට පෙනෙනවා හාමුදුරුවන්ගේ පාත්‍රය පිරීලා තවත් බෙදන්නට ඉඩක් නැහැ වගේ. එහෙම නැත්නම් එකපත් හැන්දක් බෙදලා Tamange බඳුන දිහා බලනකොට වෙනත් බෙදන්නට ආහාර ඉතුරු වෙලා නැතුව ආසේ මුලා වෙලා යනවා. මෙසේ කවර ක්‍රමයකින් හෝ ඒ භික්ෂුන් වහන්සේට ලෝසක තිස්ස හාමුදුරුවන්ට කිසිම දවසක කුසගිනි නිවෙන්නට ආහාරයක් ලැබුණේ නැහැ. පසු කාලීන උන්වහන්සේ අරහත්ත්වයටපත් වුණා. අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන දවසේ සරියුත් හාමුදුරුව කල්පනා කරනවා මේ භික්ෂුන් වහන්සේ සසරෙහි ජීවත් වෙන අන්තිම දවස අද පිරිනුවන් පෑවහම නැවත සසරේ භව ගමනේ කිසිදාක යලි ජනිත වෙන්නේ නැහැ අරහත්ත්වයටපත් වෙලා ඉන්න නිසා මේ අවසාන දිනයයි ඒ නිසා අදවත් උන්වහන්සේගේ කර්ම ශක්තිය යටපත් කරලා ආහාර ටිකක් ලබා දෙන්නට ඕන කියලා සරියුත් හාමුදුරුව කතා කරනවා එන්න මා සමග පින්ඩපාතේ යන්න වෙනදා සරියුත් හාමුදුරුවන්ට දානෙ බෙදන්නට මිනිසුන් යොහුසුලුව ක්‍රියාත්මක වෙනවා නමුත් එදා සරියුත් හාමුදුරුවන්ටත් දාන්නේ නැතුව ගියා. සරියුත් හාමුදුරුවෝ කාරණේ තේරුම්ගෙන මේ වික්ෂූන් වහන්සේ එක් තැනක රැඳෙව්වා එක් ආසන ශාලාවක. ඒ කියන්නේ පිණුසිඟාගෙන ගිහිල්ලා ආපසු ඇවිල්ලා දානි වළඳන්නට වැඩ ඉන්න තැන් තැන්වල ශාලාවන් හදලා තිබුණා. ඒ බඳු තැනක නවත්තලා සරියුත් හාමුදුරුව පිඬුසිඟා ගියා. ඊට පස්සේ ඕනෑ තරම් පිඬ පාති ලැබුණා. ඒ ලැබුණු පාත්‍රා කිහිපයක් එක්වරක් පිඬුසිඟා ගිහිල්ලා පාත්‍රය පිරුණාට පස්සේ එය බඳුනකට දාලා නැවතත් පිඬුසිඟා ගිහිල්ලා එයත් බඳුනකට දාලා ඒ හැම බඳුනක්ම කවුරුන් හෝ කෙනෙක් අතේ අසවල් ආසන ශාලාවේ ලෝසක තිස්සහාමුදුරුවෝ ඉන්නවා මේක ගිහින් දෙන්න කියලා පිටත් කළා. මෙහෙම කිහිප විටක් පින්නපාතේ ගිහිල්ලා දානෙ පිටත් කරලා සරියුත් හාමුදුරුවෝ පිළුසිගාගෙන දන් වළඳලා ආපහු එවිදින් ඇහුවා අදවත් කුසගිනි නිවෙන්නට දානේ වැළඳුවාද කියලා. එතකොට ලෝසක තිස්ස හාමුදුරුවෝ කියනවා ස්වාමිනී ලැබුණොත් වළඳනවා කියලා. ඒ කියන්නේ ඒ ඒ කිසිම දානේ පාත්‍රයක් උන්වහන්සේ අතට ලැබිලා නැහැ. එක්ක පාර වැරදිලා වෙන දිහාකට ගෙනහිල්ලා එක්ක වෙන හාමුදුරු නමකට දීලා ගිහිල්ලා කොමක් හෝ හේතුවකින් උන්වහන්සේගේ අතට ලැබිලා නැහැ. පසුව සරියුත් හාමුදුරුවෝ බලනවා ඉර අවරට ගිහිල්ලා නිසා දැන් පිණුසිඟා යන්නට කාලයක් නොමේ පාත්‍රයත් අරගෙන රජමාලිගාවට ගිහම රජ්ජුරුව වෙලාව සනිටුහන් කරලා දැන් දන් දෙන්නට සුදුසු වෙලාව නෙමේ නිසා චතුමදුර පාත්‍රයක් පාත්‍රයේ පුරවලා සකසලා දුන්නා සරියුත් හාමුදුරුවෝ ඒ රැගෙන විත් ලෝසකති සාමුදුරන්ට කියනවා මේක ඔබ වහන්සේගේ අතට ගන්න එපා ගත්තොත් මේක වළඳන්න වෙන්නේ මගේ අතේ තියෙද්දි වළඳන්න කියලා සරියුත් හාමුදුරුව තමන් වහන්සේගේ අතේ ඒ චතුමදුර පාත්‍රය පියාගෙන ලෝසක තිස්ස හාමුදුරුවන්ට මේ භවයේ අන්තිම දවසේ අන්තිම දාන වේල වළඳන්නට අවස්ථාව සැලැස්සුයි. එතකොට ඒ කොමක් නිසාද පින්නතුනේ අර මසුරුකම නිසා තමන් සන්තක දේ අන් අයට හිමි වේවි අන් අයට ලැබේවි ඒට තියෙන අකමැත්ත නිසා රහතන් වහන්සේ නමකට ලැබුණු ලාභය බාධා කරලා එය වළක්වලා එයට මගහරස් කරලා සිද්ධ කරගත්තු අකුසල කර්ම විපාකය රහත් වෙච්ච අවසාන භවයේත් ඒ ආකාරයෙන් විපාක විඳින්නට සිද්ධ වුණා. ඒ නිසා පින්නතුනේ මේ මසරුකම කියලා කියන්නේ තාම බරපතල පාපයක්, බරපතල අකුසල කර්මයක්. ඒ සිත කිලිටි කරන ධර්මතාවයක්. ඒ ගිහි පැවිදි ඕනෑම කෙනෙකුගේ සිතෙහි ජනිත වෙන්නට පුළුවන්. ඒතර ආවාස මච්චරියයි කියලා කියන්නේ ওই විදිහට තමන් ජීවත් වෙන සෙනසුන තව කෙනෙකුට අයිති වේවි, තව කෙනෙක්ෙහි ආ ආධිපත්‍ය දරාවි තව කෙනෙක් එහි මූලිකත්වයේ ගනීවි කියලා ඇතිවෙන විරුද්ධකම විරුද්ධභාවය නිසා එයට බාධා කරන ස්වභාවය තමයි ආවාස මච්චරයයි කියලා කියන්නේ ඊළඟට දැන් මේ ගිහියන්ටත් මතුවෙන්නට පුළුවන් විශේෂයෙන්ම පොදු අයිතියක් තියෙන අපි හිතමු තමන්ගේ මව්පියන්ට අයිති නිවසක දූ දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. එතකොට ඒ නිවසේ අයිතිවාසිකම ලබා ගන්නට අපි හිතමු මේ දූ දරුවන් අතරින් එක්කෙනෙක් නිවසේ ඉන්නවා අනිත් අය පිටස්තර ගිහිල්ලා රැකී ආරක්ෂා කරනවා. එතකොට ඒ රැකී ආරක්ෂා කරමින් ඉන්න අය ආපහු නිවසට එනවා කියලා දැනගත්තාම එහෙම ආරංචි වුණාම ඒකට තැති ගන්නවා අර නිවසේ ඉන්න අය කුමක් නිසාද දැන් මේගොල්ලෝ ඇවිල්ලා මේකට අයිතිවාසිකම් කියයිද දන්නේ අම්මා තාත්තා පහදවාගෙන මේකෙන් කොටහක් ලියා ගන්න හදයිද දන්නේ ගේ ඒගොල්ලන්ගේ නමට ලියා ගනියිද දන්නේ ඒ නිසා එහෙම බියපත් වුණු තැනැත්තා කෙසේ හෝ අර සහෝදරයාගේ සහෝදරියගේ පැමිණීම වළක්වන්නට උත්සාහ කරනවා අම්මා තාත්තගේ හිත පහදවා ගන්න එකට බාධා කරන්නට උත්සාහ කරනවා කුමක් නිසාද අර නිවසේ අයිතිය ඉඩමේ අයිතිය Taman සන්තකවම තියාගන්න ඒ Tamanට ලැබෙන්නට ඉඩ තියෙන දේ තව කෙනෙක් සමග බෙදී යනවා දරා ගන්නට නොහැකිකම. එතකොට ගිහියන් අතරත් ඒ විදිහට ඉන්න වාසස්ථානයේ පිළිබඳව මසුරුකම් ওই විදිහෙන් මතුවෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ තමන් ආධිපත්‍ය දරාගෙන ඉන්න ආයතනය, තමන් ආධිපත්‍ය දරාගෙන තමන් පාසලක නම් උගන්වන්නේ පාසල, එහෙම නැත්නම් වෙනත් තැනක රැකියාව කරනවා නම් ඒ ස්ථානේ මේ ඕනෑම තැනක් සම්බන්ධව මේ මසුරුකම මතුවෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පින්නතුනේ අනුන්ගෙන් යමක් ඉල්ලාගෙන ජීවත් වෙන යාචකයින් පවා සමහර වෙලාවට දැන් වර්තමානයේ පින්නතුන් දකිනවනේ ඔය පාරේ මහා මාර්ගවල සන්ධිවල සවි කරලා තියෙන සංඥා පුවරු ඒ කියන්නේ අර ට්‍රැෆික් ලයිට් ළඟ සමහර වෙලාවට වර්තමානයේ ඒ විදිහේ යාචකයින් ඉන්නවා. එතකොට ඒ බඳු තැනක අන් අයගෙන් යමක් ඉල්ලා ගන්නට සුදුසු තැනක් නෙවෙයි පින්නතුනි. ඒ නිසා ඒ බඳු දෙයට ඔවුන් උනන්දු නොකළ යුතුයි කිසිම ආකාරයකින්. නමුත් වර්තමානයේ එහෙම ස්වභාවයකින් මහා මිනිස්සු සමහර වෙලාවට යමක් ඉල්ලා ගන්නට බඳු තැන්වල රැඳිලා ඉන්නවා. මේ මෑතකදී එක මහත්මයෙක් සිහිපත් කරනවා "හාමුදුරනේ ඔය මිනිස්සු උතන නිකන් ඉන්නව නෙමේ වෙන කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ට්‍රැෆික් ලයිට් ළඟ මෙතන මගේ තැන. වෙන කෙනෙක් මෙතන නොපැමිණිය යුතුයි කියලා වෙන කෙනෙක් ආවොත් කලහ කරනවා, රණ්ඩු කරනවා, බැනලා පන්න ගන්නවා. ඒ විදිහට මහා නපුරු මිනිස්සු ඔය තැන්වල ඉන්නේ. ඒ මහපාරත් මේ මංසන්දියත් එහෙම නැත්නම් මේ විදුලි සංඥා පද්ධතිය පවා ඔවුන්ට අයිති කරගෙන Tamanට යමක් නැතිකම නිසා අනුන්ගෙන් ඉල්ලාගෙන ජීවත් වෙනවා සසර කර්ම භුක්ති විඳිනවා පමණක් නෙමෙයි ඒ ලබා ඇති ජීවිතය තුලත් ඒ Tamanට ලැබෙන සුළු දේ පිළිබඳවත් මසුරුකම නිසා අන් අයට හිංසා පීඩා කරන්නට ඔවුන් පෙළඹෙනවා කියන බව. මේ විදිහට පින්නතුනේ මේ මසුරුකම ඇති වෙන්නට තරාතිරමක් නැහැ. රජුද, සිටුද, ගිහිද, පැවිදිද, සම්පත් ඇතිතැනත්තාද, දුගියාද, යාචකයාද කියන විශේෂත්වයක් නැහැ. තමන් ඉන්න තැන තමන් තහවුරු කරගෙන තියෙන තැන ඒ තමන්ගේ බලය තමන්ගේ ආධිපත්‍ය තව කෙනෙකුට බෙදී යනවායි කියලා හැඟුණොත් ඒකට විරුද්ධ වෙන ගතිය තමයි මේ මසුරුකමෙහි ස්වභාවය. ඒක ලෝභය මුල් කොටගෙන ක්‍රියාත්මක වෙනවා. හැබැයි ද්වේෂ මූලිකවයි එය මනෝභාවයේ ක්‍රියාත්මක වෙන්නේ තමන් සන්තක දේ අනුන්ට බෙදී යනවා රුස්සන් නැති ගතිය. ඊළඟට කුලමච්චරයයි කියලා කියන්නේ පින්න තුනේ තමන්ට හිමි එහෙම නැත්නම් තමන්ට සත්කාර සම්මාන කරන කුලයන් ඒ කියන්නේ දායක පිරිස් තවත් භික්ෂුන් වහන්සේලා කෙරෙහි පහදිනවාට කැමති නැහැ. තමන්ගේ දායක කණ්ඩායමේ කෙනෙක් වෙනත් හාමුදුරනමක් වැඩමවලා දාන ටිකක් දෙනවට, තමන්ගේ දායකයෙක් වෙන පන්සලකට ගිහිල්ලා දාන ටිකක් දෙනවට ඇතැම් භික්ෂුන් වහන්සේලා කැමති නැහැ. ඒවට විරුද්ධ වෙනවා. ඒතකොට දායකයට දොස් කියනවා, චෝදනා කරනවා. අර හාමුදුරන්ට නිග්‍රහ කරනවා අනුන්ගේ දායකින් බලහත්කාරයෙන් සම්බන්ධ කරගන්නවා කියලා. මේ විදිහට භික්ෂුවකට උචිත නොවන ආකාරයෙන් අර කුලයන් සමග බද්ධ වෙනවා කරනවා කුමක් නිසාද Tamanට ඒ දායකයින්ගෙන් ලැබෙන ලාභ සත්කාර තවත් කෙනෙකුට බෙදී යනවා ඉවසා ගන්නට නොහැකිකම නිසා දරන්නට නොහැකිකම නිසා මේ විදිහට කුල මාත්සරයයි කියලා කියන්නේ කුල මච්චරයයි කියලා කියන්නේ Tamanට උදව් උපකාර කරන අය ඒ උදව්පකාරය තමන්ටම පමණක් ලැබිය යුතුයි අන් අයට බෙදී නොයා යුතුයි කියලා හිතන ඒ සිතුවිල්ල, ඒ හැඟීම. ඒතර ගිහියා තුලත් ඒ ස්වභාවයන් මතුවෙන්නට පුළුවන්. අම්මා තාත්තගෙන් Tamanට ලැබෙන සංග්‍රහය තව කෙනෙකුට තවත් දරුවෙකුට තවත් සහෝදරයෙකුට නොලැබෙන්නට. එහෙම නැත්නම් සමහර වෙලාවට දරුවගෙන් මවට ලැබෙන සත්කාරය පියාට බෙදී නොයන්නට පියාට ලැබෙන සත්කාරය මවට බෙදී නොයන්නට අම්මා තාත්තට ලැබෙන සත්කාරය නැන්දම්මට මාමට බෙදී නොයන්නට සමහරලාට මසුරුකම ඇති වෙනවා දැන් තමන්ගේ දරුවා ආවාහ විවාහ වුණයින් පස්සේ ඒ බිරිඳගේ පාර්ශ්වයෙන් ලැබෙන මව්පියෝ ඒ අයත් ඒ පවුලේම මව්පියෝ හැබැයි අපේ දරුවා අපට සලකන්නට ඕන අනිත් අයට සලකන්න කලින් කියලා අර බිරිඳගේ මව්පියන්ට සලකනවාට සමහරට සැමියාගේ මව්පියෝ විරුද්ධ වෙනවා. සැමියාගේ මව්පියන්ට සලකනවාට සමහරට බිරිඳගේ මව්පියෝ විරුද්ධ වෙනවා. ඒ කොමක් නිසාද මේ කුල මච්චරිය නිසා තමන්ට ලැබෙන ලාභ සත්කාර තමන් වෙතම ලැබිය යුතුයි අනුන්ට එය බෙදී නොයා යුතුයි කියන අදහස නිසා ඒ වගේම පින්නතුනි සමහර වෙලාවට තමන්ගේ මිත්‍රයෙක්ගෙන් තමන්ට ලැබෙන ලාභ සත්කාර ඒ වගේම යම් කිසි සමාජයේ ප්‍රභූවරයෙකුගෙන් Tamanට ලැබෙන ලාභ සත්කාර එතනට තවත් කෙනෙක් සම්බන්ධ වෙන්න යනවා වගේ පෙනුනොත් කොයිතරම් මිත්‍රයෙක් වුණත් ඒ මිත්‍රයාව එතනින් බැහැර කරන්නට ඇතැම් වෙලාවට ප්‍රයාත්මක වෙනවා. තමන් ඇසුරු නිසුරු කරන අය කොයිම විදිහකින්වත් අන් අයට හඳුන්වා නොදෙන්නට, තමන්ගේ යාළුවන්ව අන් අයට හඳුන්වා නොදෙන්නට, මිත්‍රයන්ව හඳුන්වා නොදෙන්නට, තමන් ඇසුරු කරන ප්‍රභූවරයෝ අන් අයට හඳුන්වා නොදෙන්නට ඇතැම් අය ක්‍රියාත්මක වෙන්නේ කොයිතරම් මිත්‍රකම් තිබුණා වුණත් ඒවා වසන් කරන්නේ කුමක් නිසාද? ඒ ප්‍රභූවරයාගෙන් තමන්ට ලැබෙන සත්කාරය අනිකාටත් බෙදී ආවේ කියන මේ මසුරුකම නිසා මේ විදිහට කුල මච්චරිය ගිහි පැවිදි දෙපිරිසගේම සිත්වල ඇති වෙන්නට පුළුවන් ඊළඟට ලාභ මච්චරිය ලාභ මච්චරිය කියලා කියන්නේ ඔය හා සමානයි Tamanට ලැබිච්ච ලාභය අන් අයට බෙදී යනවට අකමැතිකම. වර්ණ මච්චරය කියලා කියන්නේ වර්ණ කියලා කියන ශරීර වර්ණයට සහ ගුණ වර්ණයට. එතකොට තමන් පිළිබඳව අන් අය ಗುಣ වර්ණනා කරනවා තමන්ගේ කීර්තිය දසත පැතිරෙනවා ඒ තමන්ගේ කීර්තිය වගේ අනිත් අයගේ කීර්තියක් පැතිරෙනකොට ඒ කියන්නේ තමන් ගැන ಗುಣ වර්ණනා කරනවා වගේම අනිත් අයගේ ಗುಣ වර්ණනා කරන ඉදිරිපත් වෙනකොට ඒ ගැන මසුරුකමක් ඇති වෙනවා මගේ ಗುಣ පමණයි වර්ණනා කළ යුත්තේ අන් අයගේ ಗುಣ නොකියව යුතුයි එහෙම පැහැදිලිව වාක්‍ය වශයෙන් ඒ අදහස නොෙන්නට පුළුවන්. හැබැයි රොස්සන් නැති ගතියක් ඇති වෙනවා. ඒ රොස්සන් නැති ගතිය නිසා තමන්ගේ ගුණ වර්ණනා කරන කෙනෙක් තවත් කෙනෙකුගේ ගුණය කියනකොට ඒක අගුණයක් හැටියට දකින්න ඒ තනත්තාගේ ගුණය පහත් කොට සිතන්න ඔහම වුණාට ඉතින් ඒ අයගේ මේ දුර්වලකමත් තියෙනවනේ කියලා සමහර වෙලාවට අර ගුණ වර්ණනා කරන කෙනා කලකිරීමටපත් වෙන හැටියට කුමක් හෝ දුර්ගුණයක් මතු කරලා ගුණ මකා දමන්නට ක්‍රියාත්මක වෙනවා තියෙනවා. මේවා ගිහියා තුලත් පැවිද්දා තුලත් ඇති වෙන්නට පුළුවන් බොහෝ අවස්ථාවල. පැවිද්දෙක් නම් Tamanගේ සීලය ගැන, ගුණය ගැන පැහැදුණු දායකයා වෙනත් හාමුදුරු නමකගේ සීලය, ගුණය ගැන කතා කරනවට ඇතැම් භික්ෂුන් වහන්සේලා කැමති නැහැ. ඒ වගේම මහජනතාව අතරත් Taman වැඩිපුර පන්සලට යනවනම්, Taman දානේ දෙනවනම්, Taman පින්කම් කරනවනම් මේ දායක මහත්තයා මේ උපාසිකා මාතාව තමයි පන්සලේ ප්‍රධාන දායකයා. මේ තමයි පන්සලේ ප්‍රධාන උපාසක මහත්තයා. මේගොල්ලෝ තමයි කටිනේ කරන්නේ. මේගොල්ලෝ තමයි පන්සලේ හැම වැඩකටම දුවන්නේ පනේ. දැන් මෙහෙම කාලයක් යනකොට ඒවා දැඩිව උපාදාන කරගන්න. අපි තමයි ඒවා කරන්නේ. අපි තමයි පින්කම් කරන්නේ. අපි තමයි පන්සල පවත්වන්නේ. හැබැයි එතනට වෙන උපාසක උපාසිකාවක් සත්භාවයෙන් උදව් කරන්නට ආවොත් අර මුල් බැසගෙන දැඩිව උපාදාන කරගෙන ඉන්න අය අර කොයිතරම් උසස් පරිත්‍යාගයක් කරන්න උදව්වක් කරන්නවත් ඒ දායකයින්ට විරුද්ධ වෙනවා. ඒ නිසා සමහර වෙලාවට විහාරස්ථානවල පින්කම් කරන්න ගිහිල්ලා මහා කලකෝලාහල මහා යුද්ධ ඇති වෙන අවස්ථා අපි දකින්නේ මානසික වශයෙන් ලොකු ගැටුම් ඇති වෙන බහිම්බස් වීම ඇති වෙන ඕනෝන්ගේ සිත්‍රිද වීම ඇති වෙන අවස්ථා අපි දකින්නේ කොහොමත් නිසාද ඒ විදිහට Tamanගේ ಗುಣ කීර්තිය පමණයි එතන රැඳී යුත්තේ වෙන කෙනෙකුට එය බෙදී නොයා යුතුයි. තව කෙනෙක් ඒකට හිමිකම් නොකිව යුතුයි කියන ආකාරයෙන් අර Tamanට ලැබෙන ප්‍රසාදයේ ප්‍රසිද්ධිය කීර්තිය ගුණරාවය ඒවා දැඩිව අල්ලාගෙන ඉන්නවා ඒවා අන් අය සමග සාධාරණ වෙනවා දකින්නට සූදානම් නැහැ. එය හඳුන්වනවා වන්න මච්චරයයි කියලා. ඊළඟට පස්වෙනි කාරණය තමයි ධම්මමච්චරිය. ධම්මමච්චරිය කියලා කියන්නේ පිනතුනේ ධර්මය අන් අයට සාධාරණ වෙනවා දකින්නට කැමති නැහැ. ඒ කියන්නේ මේකත් ගිහි පැවිදි දෙපිරිස තුළම ඇති වෙන්නට පුළුවන් තමන් දන්නා ධර්ම කාරණා අනිත් අය දැනගන්නවට කැමති නැහැ. ඒක දන්නේ මම විතරයි. මම තමයි මේ ධර්ම කාරණේ හොයාගත්තේ. මමත් මට තමයි දැන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ හොඳටම වැටහුනේ. මේ ත්‍රිලක්ෂණය හොඳට අවබෝධ වුනේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය මේ විදිහෙන් විග්‍රහ කරන්න දන්නේ මම විතරයි. අනිත් කාටවත් මේක තේරෙන්නේ නැහැ. ඒතකොට ත්‍රිපිටකයේ තියෙන මේ කාරණේ, අට කතාවේ තියෙන මේ කාරණේ පිළිබඳව මම තමයි විසරද. එතකොට අනිත් අය ඒ මට්ටමට වැඩෙනවා දකින්නට කැමති නැහැ. ඒකට බාධා කරනවා. ගන්නවා. ඒකට අකුල් හෙලනවා. මොන ක්‍රමෙන් හෝ ඒ තනත්තා ඒ Taman හා සමාන තත්වයටපත් වෙන්නට ඉඩ සලස්වන්නේ නැහැ. කොමක් නිසාද? තමන් ධර්මය දන්නවා අනිත් සියලු දෙනා ඊට පල්ලෙහැන් ඉන්නට ඕන මගේ தത്വයට කිසිවෙක් නොපැමිණිය යුතුයි කියන අදහස. මේක ඊර්ෂ්‍යාවක් හැටියට මතුවෙන්නටත් පුළුවන්, මසුරුකමක් හැටියට මතුවෙන්නටත් පුළුවන්. ඔය දෙවිදිහෙම තමන්ගේ සිත කිලිටි කරනවා. වෙනතන ගිහියා තුලත් ඒක ඇති වෙන්නට පුළුවන්. ගුරුවරයා යම් යම් කාරණයක් පිළිබඳව යම් විෂයක් පිළිබඳව යම් ප්‍රමාණයකට විශාරද නම් ඒ තනත්තා මුලදී ශිෂ්‍යයාට හොඳින් උගන්වනවා. හැබැයි ශිෂ්‍යයා දක්ෂපක්ෂකම් ඇතුව ගුරුවරයාගේ මට්ටමට සම වෙන්නට එනවා නම් ගුරුවරයාට ඊර්ෂ්‍යා කරනවා, බාධා කරනවා. ඒ Tamanගේ කීර්ති ഘോഷාව Taman දන්නා දේ අන් අයට සාධාරණ වෙනවා දකින්නට සූදානම් වෙන්නේ නැහැ ඇතම් ගුරුවරු. මේ විදිහට සමහර වෙලාවට බොහෝ දෙනා තුල කිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව Taman දන්නා දේ සමහර වෙලාවට බාහිර විෂයන් පිළිබඳව පමණක් නෙමේ ධර්මයේ පිළිබඳව පවා Taman දැනුගත් දේ Taman ප්‍රගුණ කළ දේ අන් අයට සාධාරණ වෙනවා දකින්නට කැමති නැති ගතිය. වෙනතුනේ මේ විදිහට මේ මසුරුකම Taman ඉන්න වාසස්ථාන ගැන ඒ වගේම තමන් ඇසුරු නිසුරු කරන පුද්ගලයන් පෞල් සම්බන්ධව ඒ වගේම තමන්ට ලැබෙන ලාභ සත්කාර සම්බන්ධව ඒ වගේම වර්ණය සම්බන්ධ ගුණය සම්බන්ධ ධහම සම්බන්ධ මේ නොඑක් කාරණා සම්බන්ධව මතුවෙන්නට පුළුවන් ඒවා විවිධාකාරයෙන් වංචක ධර්ම හැටියට ඉස්මතු වෙන්නට පුළුවන් සමහර වෙලාවට අනිත් අයට උදව් කරන අදහසින් අපි මේ තවත් අය මෙතනට එනවට කැමති නැත්නම් මේක විනාශ කරන නිසා මේක විනාශ නොවි රකින්නට ඕන නිසායි අපි මෙහෙම කරන්නේ. ඒ අනිත් අය අපහදීමටපත් වෙනවා. ඒ නිසායි අපි මෙහෙම කරන්නේ. ඒ වගේම මේ ධර්මය අනිත් අයට ඕන ඕන හැටියට පාවිච්චි කරන්න දුන්නොත් ඒක මේගොල්ලෝ විනාශ කරනවා. ඒ නිසායි අපි මේ එපා කියන්නේ. අන්න ඒ විදිහට ඇතැම් අය වංචනික විදිහට ඒ මසුරුකම Tamanගේ මනසේ මතුවෙනවා කියලා දකින්නටවත් සූදානම් නැහැ. ඉතින් මේ ක්ලේශය දුරු කරන්නට අපිට විශේෂයෙන් පරිත්‍යාගශීලී බව සංවිභාගශීලී ගුණය අවශ්‍ය වෙන්නේ පරිත්‍යාගශීලී බව කියලා කියන්නේ තමන් සන්තක දේ අන් අයගේ යහපත වෙනුවෙන් වැය කරන්නට කැමති බව ඒක යම් කිසි කෙනෙකුට යම් දිනපතා පුරුදු පුහුණු කරන ධර්මයක් හැටියට පවත්වන්නට පුළුවන් දන් දෙන කෙනෙක් තුළ තිබිය යුතුම ගුණයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා සංවිභාගශීලී ගුණය සංවිභාගශීලී ගුණය කියන්නේ Tamanට ලැබෙන සුළු දෙයින් පවා කොටසක් අන් අයගේ යහපත සඳහා වෙන් කරන්න. එතකොට මේ ගුණය අපි පුරුදු පුහුණු කරගත්තොත් හුඟක් තියෙන අවස්ථාවල පමණක් නෙවෙයි පින්නතුනේ ටිකක් තියෙන අවස්ථාවල Tamanට ලැබෙන්නේ බත් හැන්දක්ද ඒ බත් හැන්ද පවා අන් අය සමග බෙදා හදාගෙන අනුභව කරන තැනට Tamanගේ මනස පුහුණු කරන්නට පුළුවන්. ඒතර සමහරු දන් දෙන්නේ පරිත්‍යාග කරන් Tamanට ගොඩාක් දේවල් තියෙනවා. ඒතර හුඟක් දේවල් තියෙනකොට අතිරික්තයක් තියෙනකොට දෙන්න පුළුවන් කියන එක 아무තු කාරණයක් නෙමෙයි. හැබැයි ටිකක් තියෙන වෙලාවටත් සල්පයක් තියෙන වෙලාවටත් එය පවා බෙදා හදාගෙන අනුභව කරන ගතිය තමයි සංවිභාගශීලී ගුණය කියන්නේ. මේ මසුරු මල දුරු කරන්නට පරිත්‍යාගය සහ සංවිභාගශීලී ගුණය විශේෂයෙන් පුරුදු පුහුණු කිරීම කිරීම වැදගත් වෙනවා.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 සාදු සාදු සාදු. ඔබටම ධර්මදේශනාවේ සංගීතයක් ඔබසත් පැටියක් ලබා ගන්න පුළුවන් කතා කරන්න 0111308710 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112697140 දුරකථන අංකයට. පංචමනිකායේ වත්තුපම සූත්‍රය ඇසුරෙන් චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කරන ධර්ම දේශනා මාලාවේ මීළඟ ධර්මානුශාසනාව එළඹෙන ඉරිදා පෙරවරු 8ට බලාපොරොත්තු වන්න. ඔබට දරුවන් සරණයි.